අතුරු පාලක මණ්ඩල සහ අතුරු කමිටු මත පීඩාවක් නිර්ණය කරන්න අමාරුයි. මොකද හේතුව ඔවුන්ට දීර්ඝ කාලීනව සැලසුම් කරන්න හම්බෙන්නේ නැහැ මේ අතුරු කමිටු කොයි වෙලේ මේවා නැති වෙයිද කවුරු හරි ආපහු පතේද මේ සම්බන්ධ විශාල ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මම හිතන්නේ සාවර වැඩපිළිවෙලකට යන්න නම් ඇත්තටම වහාම මේ සම්බන්ධව තියෙනා වූ චන්ද්‍ර විමසීම් සබලා මේවට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස එන්න අවශ්‍ය වාතාවරණය හැම කෙනෙකුට සකස් වී යුතු සඳහා තමයි මම කටයුතු කරන්නේ. තාම මනේ තියෙනා වූ අර්බුද විසඳා ගැනීම සඳහා සියලුම අතුරු කමිටු වලට පාලක මණ්ඩල වලට අපිට චන්ද්‍ර ප්‍රමාණයට වෙලා දබලා සකරන්න පුළුවන් නම් මම හිතනවා ඒක ගොඩක් වටිනවා කියලා.